ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කායේන සංවරෝ සාදු සාදු ආචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සබ්බත් සංවරෝ සබ්බත් සංඋතා වික්ඛු සබ්බ දුක්ඛා පමුච්ඡති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කර ගැනීම සඳහා අපේ සංසාරික ජීවිතය සුපත් කර ගැනීමේ අදිෂ්ඨානයෙන් සියලු දුක් ගෙවන් කොට උතුම් නිවනින් සැනසෙන්නට ඕනෑ කියන අදහසින් ධර්ම ශ්‍රවණාබිදාසිය කටයුතු කරන්න යෙදෙන පින්වත් පිරිස හැම කෙනාම අදිෂ්ඨාන කරගන්න ඕනේ මම ධර්මයේ ශ්‍රවණය කරලා මේ ජීවිතය සාර්ථක කරගන්න ප්‍රතිපත්තිය ජීවිතයට එකතු කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සූපත් කරගෙන සියලු දුක් නැති කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අදිස්ථානය ප්‍රාර්ථනා ඇති කරගන්න ඕනේ. ඉන්නත් මේ නිවන් මාර්ග ධර්මදේශනා මාලාව කියලා කියන්නේ දැන් මේ අත්ව දන්නවා අපේ ජීවිතයට ප්‍රායෝගිකව ධර්මය එකතු කරගන්න ක්‍රමවේදය සාකච්ඡා කරන ධර්මදේශනා මාලාවක්. අපි ධර්මය ප්‍රායෝගිකව අපේ ජීවිතයට භාවිතයට ගන්න ඕනේ. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන දේ. එහෙම නැතුව අහගෙන විතරක් ඉඳලා ධර්ම කරුණු එකතු කරගෙන විතරක් පළක් වෙන්නේ නැහැ. ධර්ම කරුණු එකතු කර ගැනීම බොහෝම හොඳයි. ඇසීම බොහෝම හොඳයි. අහනවට වැඩිය ගොඩාක් වටින්නේ ඊට වැඩිය කුසලතාවයෙන් දක්ෂ කෙනෙකුට තමයි දක්ෂ කෙනෙකුට තමයි අහනවට වැඩිය පුළුවන්කම තියෙන්නේ ධාරණය කරගන්න. ඊටත් වැඩිය දක්ෂ කෙනෙකුට තමයි ධාරණය කරගත්ත දේ පිළිවෙලකට තමන්ගේ පැත්තෙන් තේරුම් ගන්න පුළුවන් විදිහට සකස් කරගන්න පුළුවන් වෙන්නේ. ඊටත් වැඩිය දක්ෂ කෙනෙකුට තමයි මනසින් ඒක දකින්න පුළුවන්කම ලැබෙන්නේ. ඊටත් වැඩිය දක්ෂ කෙනෙකුට තමයි තමන්ගේ දෘෂ්ටිය ඍජු කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකින්ද අපේ කුසලතාවය, දක්ෂතාවය කොච්චරද කියලා බලා ගන්න ඕනේ. ඒ වගේම තමන්ගේ ජීවිතයට ධර්ම එකතු කර ගන්න ඕනේ. මේ වෙනකොට අපි මේ ධර්ම දේශනා මාලාවේ සීලය ගැන බොහෝ වශයෙන් කතා කරා, කොහොමද නිවන් දකින්නේ කියන එක ගැන කතා කරා. මාර්ගංගට කොහොමද නිවනට හේතු වෙන්නේ කියන එක මූලික වශයෙන් දැන් දැනගෙන ඉන්නේ. සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදී වශයෙන් මේ සියල්ල කතා කරලා ඒ වගේම නිවනෙහි හිත අලවා වාසය කිරීම සඳහා ඡන්දය උපදවා ගන්න හැටි සාකච්ඡා කළා. ඒ වගේම ඉන්මහාට සීලය සමාදන් වෙලා කටයුතු කරන කෙනෙකුට තමන්ගේ සීලය ආරක්ෂා කර ගැනීම සඳහා සමත භාවනාවක් වගේම විදර්ශනාවකුත් වැඩෙන භාවනාවක් විදිහට අපි ආනාපාන සති භාවනාව ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. දැන් ඉතින් මේ සාකච්ඡා කරන ගමන් යම්කිසි කෙනෙක් තමන්ගේ ප්‍රතිපත්තිය පුරනවා නම් ඒ කියන ආකාරයට ප්‍රායෝගිකව අපි හැම වෙලෙම බලන්න ඕනේ ප්‍රායෝගිකව හැම වෙලෙම බලන්න ඕනේ මම කොහොමද කියලා. ඒකට කියනවා ප්‍රත්‍යවේක්ෂාව කියලා. අනිත් පැත්ත හරි හරි හරි හරි බලන්න ඕනේ මගේ தත්ත්වය මොකද්ද කියලා. ලෙඩක් හැදුනහම ඒ ලෙඩේ හැදිච්ච කෙනා වෛද්‍යවරයෙක් ළඟට ගියාම ඒ වෛද්‍යතුමා බලලා බෙහෙතක් නියම කරලා සැරෙන් සැරේ සැරෙන් සැරේ බලනවා ඒ ශරීරයේ දැන් මොකද තත්ත්වේ දැන් උණ කොහොමද දැන් රුධිර පීඩනය කොහොමද ආන් එහෙම බලනවා වගේ සංසාරගත දරුණු රෝගයකින් පෙළෙන්නේ අපි දරුණු රෝගයක් කියන්නේ කිසිම වැඩක් නැති මැරෙනකොට දාලා යන්න තියෙන මැරෙනකොට අනිවාර්යයෙන්ම දාලා යන්න සිද්ධ වෙලා තියෙන එක දිගට වෙනස් වෙන්නේ නැතුව තියාගන්න බැරි හැම වෙලෙම කැඩෙන බිඳෙන වෙනස් වෙන paludu වෙන මේ කියන දෙන්නේ තව චුට්ටකින් මේ කියන දෙන්නේ තව චුට්ටකින් අන්න ඒ වගේ තත්වයක් තියෙන නාම රූප પરම්පරාවක් නැත්නම් දරුවෝ දෙමව්පියෝ සහෝදරයෝ ආදරය කරන අය, ගෙවල් දොරවල් ඉඩම් කඩම් යාන වාහන වගේ දේවල් ලෝකේ තියෙන ලොකුම දේ කියලා හිතාගෙන ඒවා මැත්තේ නැහි නැහි ඉන්න ගතියක්. ඒවාම තමයි ඉතින් ජීවිතේ. හැබැයි හුස්ම හිර වෙනකොට මොකවත් නැහැ. ඒ කිසි දෙයකට බෑ. කිසිම දෙයකට බෑ. කොච්චර ලොකු ධනයක් තිබ්බත් කොච්චර ලොකු බලයක් තිබ්බත් ඒ කිසිම දෙයකට ඉදිරිපත් වෙලා අපිට අපි බේර ගන්න පුළුවන්කමක් නැති අපිට අයිතියට ගන්න බැරි දේවල් වගේක් එක පුරාල් අල්ල ඉන්න ඒවම හින්දා ඊර්ෂ්‍යා කරන, ක්‍රෝධ කරන, වෛර කරන, මාන්න ඇති කරගෙන හරි අපහසුවෙන් ජීවත් වෙන මේ ජීවිතය නිවැරදි තැනකට ගන්න ඕනේ. හැමදාම දුක් විඳලා හරියන්නේ නැහැ කියලා හිතයි සකස් කරන්න ඕනේ. බොහෝ දෙනා සකස් කරන්න ලෑස්ති කරගෙන තියෙන මොනවද? අනිත් අයව. හැම වෙලේම කියන්නේ මොකද්ද මේ අනිත් අය හින්දා මට හරි කරදරයි. මේ අපේ ගෙවල් වල අය හරියට ඉන්නවා නම් අපිට බැරි ඕන දෙයක් කරන්න. හ්ම් අපේ තාත්තා හින්දා තමයි හරි කරදර අපිට. අපේ දරුවෝ හින්දා තමයි ලොකු පුතා හින්දා තමයි කරදර. පොඩි එකෙනා හින්දා තමයි කරදර. එයා හින්දා තමයි මං දුකෙන් ඉන්නේ. කොහෙද ඉතින් මේ මං කොච්චර ඉඳ හැදුවත් අනිත් අයත් එක්ක මට එහෙම ඉන්න බෑනේ. මාව තරහ ගස්සවනවානේ. හ්ම් ඒ ඔක්කොම වැරද්ද කාටද දාලා තියන්නේ අපි. අනිත් අයට. අනිත් අය වැරදි වැඩ එතකොට කියයි අනිත් අය ඉතින් වැරදි වැඩ කරනවානේ කියලා. එහෙනම් අපිට සන්තෝෂයෙන් ඉඳ වෙන්නේ අනිත් අය ඔක්කොම හරි වැඩේ කරන දවසට. එහෙම දවසක් එනවද? ලෝකයේ කිසිම කෙනෙක් වැරදි කරන්නේ නැති පොඩ්ඩක්වත් වැඩක් කරන්නේ නැති සාන්තව ඉන්න කාලයක් උදා වුණොත් අන්න අපිට සැනසීමෙන් ඉන්න පුළුවන්. එහෙම එකක් වෙයිද? නෑ වෙන්නේ නෑ. එහෙනම් අපිට හැමදාම ඉන්න වෙන්නේ දුකේ. අය අනිත් අය වැරදි හින්දා. ඉතින් අනිත් අය වැරදි හින්දා Tamanට තරහ ගියා නම් ඒක කාගේ වැරද්ද? Tamanගේ වැරද්ද. එහෙනම් අන්න එතනයි හදා ගන්න ඕනේ. අනිත් අයගේ වැරදි හින්දා Tamanට ඇඬෙන්න ආවා නම් ඒක කාගේ වැරද්ද? Tamanගේ වැරද්ද. ඉතින් නිහතමානීව හිතන්න වෙනවා. ඉදා නිහතමානීව හිතන්න වෙනවා මොකද මරණාසන්න කිට්ටු මරණය ළඟා වෙන්න කිට්ටු වෙන වෙලාවේ තරහ ගියොත් එහෙම අධික ලෝභයක් ඇති වුණොත් එහෙම කාටද පාඩු වෙන්නේ? Tamanටයි පාඩු වෙන්නේ නේද? එහෙනම් අන්න ඒක නැති කර ගැනීම සඳහා අපි කල යුත්තේ කරන්න වෙනවා. ඉතින් ඒකින් දා දැන් බලන්න ඕනේ සීලයෙන් හොඳට පරිපූර්ණව උපරිම උත්සාහයෙන් සීලය රකින්න ආරේෂ්ඨායක මාර්ගේ වඩන්න උත්සාහ කරන අය අපි හිතමු දැන් මේ වෙනකොට ආනාපාන සති භාවනාවත් කරන්න පටන් ගන්න තියෙන්නේ කියලා. දැන් ඉතින් ජීවිතේ වෙනස් වෙලා තියෙන්න ඕනද නැද්ද? නේද? මේ විදිහට ප්‍රතිපත්ති මාර්ගයේ යනවා නම් අපිට අපේ ජීවිතය යම් වෙනසක් වෙලාද කියලා බලා ගන්න ඕනේ. ඒක කට්ටිය දැන් මම දැකලා තියෙනවා සමහර අය මෙහෙමයි. හරියට පන්සල් යනවා. බෝධි පූජාතිව නතු කරනවා. ගමෙත් ඉතින් හරියට එක එක දේවල් වලට උදව් කරනවා, සේවය කරනවා. දානවා පරියට දෙනවා. ආගමික කටයුතු වල මුල් දැනත් ගන්නවා. අද ගමේ ප්‍රධාන උපාසක මහත්තයා හෝ උපාසක උපාසිකාව කියලා ප්‍රධාන උපාසිකාව කියලා ප්‍රධානත්වයේ ඉන්නවා වෙලාවට. සමහර අය. දෙවෙනි තැනත් ඉන්නවා සමහර අය. ප්‍රධාන කණ්ඩායමෙත් ඉන්නවා. හැබැයි තරහ යන එකෙන් අඩුවක් නැහැ. ඊර්ෂ්‍යාවල් වලින් පොඩි අඩුවකුත් නැහැ. කුහකකම් වලින් අඩුවකුත් නැහැ. දැන් හැමෝම නෙවෙයි. හරි. අන්නේ ඊර්ෂ්‍යාවල් කුහකකම් තරහ යන ඒවායින් අඩුවක් නැත්නම් අර බෞද්ධකමෙන් අර ප්‍රධානත්වයෙන් ඊතර වැඩක් තියනවද? නැහැ. ආ සමහර අයගේ ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර කුහකකම් නම් අඩුයි. හැබැයි දරුවන්ට ගෙවල් වලට ඉඩම් වලට තියෙන ලෝභයෙන් ආදරයෙන් නම් අඩුවන්නේ දරුවන්ට තියෙන ආදරය ඉඩම් වලට තියෙන ගිජුකම කෑදරකම කෑමට තියෙන කෑදරකම වගේ දේවල් මේ කුසල් දකුසල්ද කුසල් දකුසල්ද කුසල් ආකුසල් නේද එහෙනම් අන්න බෞද්ධකම පිළිකන්නේ නැහැ බෞද්ධ ධර්මය තුලින් ලබාගත යුතු දේ ලබාගෙන නැහැ. හරි අපහසුයි ඉතින්. එහෙම. එහෙනම් බෑ අපිට අපිට ළඟා කරගන්න දුන්න ඉලක්කය ඒක නෙවෙයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එහෙනම් අපි දැනගන්න ඕනේ මම අකුසල් වලින් පිරිසව. අකුසල් කෙලෙස් රැగిරෙන අය සමහර අය. ධර්මය නම් කතා කරනවා. කෙලෙස් වලින් අදිපෝෂණය. නේද? එහෙනම් අපි මොකද කරන්න ඕනේ? මෙන්න මේක අඩු කරගන්න දැන් ලොකු උත්සාහයක් ගන්න පුළුවන්. ඒ සඳහා සියලු දුක් නැති කරන මාර්ගයක් බුදුරජාන් වහන්සේ දේශනා කරා. ඉතින් මොකද කරන්න ඕනේ? පච්චේකිත්වා පච්චේකිත්වා කායේන කම්මං කාතබ්බං වාචාය කම්මං කාතබ්බං ඉතින් කය වචනේ විතර නෙවෙයි මනසින් සංවර වෙන්න ඕනේ. එතකොට අපි මේක කරන විදිය ගැන පොඩ්ඩක් කතා කරගන්න ඕනේ. කයෙන් වචනයෙන් මනසින් සංවර වෙන අයට ඊළඟට කායන සංවරෝ සාදු සාදු ආචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සබ්බත් සංවරෝ සබ්බත් කියන්නේ සියල්ලෙන්ම සංවර වෙන්න ඕනේ. සියල්ලෙන්ම සංවර වෙනවා කියන්නේ මොකද්ද? කන, නාහය, දිව, ශරීරය, මනස කියන ඉන්ද්‍රියන් වලින් ඉන්ද්‍රිය සංවරයයි. ඉතින් දැන් බලන්න ඕන මම භාවනා කරනවා නම්, සිරුත් රකින්නවා නම්, සමාදන් වෙලා දැන් අපි මේ ධර්ම දේශනා මාලාවේ දැන් කිට්ටුයි. ආසන්න කාලයකදී සතර කමටහන අපිට උවමනා වෙනවා. මේ සතර කමටහන් අර ඒ වගේ දේවල් අපි කතා කරනකොට අහගෙන ඉන්නවා. ලෙඩේ අඳුරගන්නේ නැහැ. දැන් අපි ඇයි ඉස්සෙල්ලා සීලය කතා කරලා ඉස්සෙල්ලාම ආනාපාන සති භාවනාව කතා කරා. එතකොට එහෙම කරේ දැන් අපිට පුළුවන් වෙන්න ඕනේ අපේ මානසික தত্ত্বය පරීක්ෂාවට ලක් කරගන්න. හරි? දැන් ඉදිරියේදී කතා කරන මෛත්‍රී භාවනාව හොඳට වැඩෙන්න නම් මට කොච්චර තරහ පාලනය කරන්න පුළුවන්ද කියලා Tamanටම තේරෙන්න ඕනේ. කොහොමද දන්නේ තරහේ தত্ত্বය? නේද? මට කොච්චර අනිත්‍ය හැඟීම මගේ තුල භාවිතා වෙනවද කියලා Tamanට පරීක්ෂා කරගන්න පුළුවන්. මම කොච්චර ශ්‍රද්ධා සම්පන්නද? මට කොච්චර අසුබ හැඟීම මගේ ළඟ භාවිතා වෙනවද කියලා Tamanට පරීක්ෂා කරගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් අද මම පුංචි උපදේශයක් දෙන්න මේ බලාපොරොත්තු වෙන්නේ. පුළුවන් පුංචි වැඩක් කරන්න. ප්‍රායෝගික තත්ත්වයක වැඩක්. දැන් දැන් ගන්නවා තීරණයක්. මේ සීලයක් කියන සමාදම් වෙනව නෙවෙයි. හරි. මේ දැන් තීරණයක් ගන්නවා. මම කිසිම කෙනෙකුට හිතක් රිදෙන්න අදින් පස්සේ කතා කරන්නේ මොනම தත්වයක් යටතේවත් කතා කරන්නේ මොනම தත්වයක් යටතේවත් කතා කරන්නේ හිතක් රිදෙන්න කතා කරන්නේ පුළුවන්ද මොකද කිසිම සද්දයක්වත් නැත්තේ අන්නේ තීරණයකට එන්න ඕනේ. එහෙමයි ධර්මය තුලට අපි අවතීර්ණ වෙන්නේ. එහෙම නැතුව බෑ. හරි අවිහිංසා සංකල්පය ඉහළම தත්වයකට නැගෙනවා. අපි මේක එහෙම නෑ බලාගෙන ඉන්නේ උදේ ඉඳන් නේද කොතනද මොනවද වෙන්නේ කියලා. මහා නරක කතාවක් කියන්නම්. එතකොට ඔක තේරුම් ගන්න පුළුවන්. මතක හිටින්නත් එක නරක කතාවක් කියන්නම්. එතකොට කිය හාමුදුරුවෝ නරක කතා කියනවානේ. නේද? නරක කතාව තමයි කියන්න ඕනේ. අපේ ගෙවල් වල ඉන්නවා සුනකයෝ බල්ලෝ. එයාලගේ චර්යා ධර්ම කොහොමද නැහැ. බල්ලෝ විතරනේ බල්ලන්ගේ සහ බැල්ලියන්ගේ. චර්යාව කොහොමද? ගෙදර ඉන්නවනම් හදා ගන්නවද නැද්ද සීමාවක්? නේද? අපිත් රටක් ගහලා තියෙනවා එයාලත් අපේ වැඩම නැතුණාට එයා දන්නවා. එයාගේ වැඩේ මොකද? කවුරු හරි පිටින් කවුරු හරි ආවොත් මොකද වැඩේ? පිටින් බල්ලෙක් ආවොත් මොකද කරන්නේ? එළවනවා. කොතෙන්ද යනකන්ද? අන්න බලන්න එයාටත් තියෙනවා සීමාවක් හදාගෙන. ආන් එතෙන්ට එතනින් එහාට එළවලා එහාට යනවා. එතකොට එකටම ඉන්නවා කියන්නේ දෙන්නේ තුන් දෙනෙක් ගෙදර. එයාලත් එක්ක සමගියෙන් ඉන්නවා. හැබැයි මාස් කැලලක් හරි මාළු ගාලක් හරි දැම්ම යාළුකම් ඔක්කොම ඉවරයි. නේද? හොඳට පුරාල්ලනවා. පුරාල්ලා තමන්ගේ කොටස විතරයි. ඊළඟ අපි තව වැදගත් කෙනෙක් ගෙදර ඇවිල්ලා ඉන්නවා කියලා. අපේ ගෙදරට වැදගත් කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ආය නෙමෙයි කූඩුවෙන් හරි ලෙහුවත් එහෙම මොකද කරන්නේ? ආය මොන වැදගත් කෙනාද ඇවිල්ලා ඉන්නේ? ආවා එතන නැටුවා, කෑ ගැහුවා, උඩ පැන්නා. ඒ මොකද? කිසිම වග විභාගයක් නැතුව කාටෝන් හැටියට වැඩ. එයාට හිතෙන්න මොනවද ඒක ඔක්කොම ඔක්කොම කරනවා. නේද? ඉතින් අන්න එහෙම චරිතයක් තමයි කාටදේ තියෙන්නේ. බල්ලන්ට සහ වැළඳ යනවා. තමන්ගේ කොටතින්ද අනුන්ට බුරණ ගතිය තියෙනවා. නේද? ආ ඉතල හොඳින් කියලා බලනවද? නේද? කවුරු හරි බල්ලෙක් කවවත් හොඳින් කියලාද මේ? මේ නේද? කියන්නේ හොඳ හැඟීමක් තියෙන්නේ. මේ මගේ කොටස ඔයා යන්න ඔයා හරියට වෙලා ඉන්න මෙහෙ මට බෑ කියලා එහෙම ලක්ෂණයක් නෑ බුරාගෙනම පයින්නේ කලින්ම බුරනවා නේද කලින්ම බුරලා එළවලා හපලා ආන් ඒ වගේ තමයි තමන්ට ඕන විදිහටම වැඩ කරනවා. තමන්ට කැමති විදිහටම වැඩ කරනවා. අනිත් අයට හිංසාවක් පීඩාවක් වුණත් කමන්නේ. තමන්ට මොනවද හිතෙන්නේ හිතන විදිහට වැඩ කරලා දාන්න. එතකොට ඒකත් ආගේ චර්යාවද? බල්ලන්ගේ සහ බල්ලන්ගේ උත්තරනේ බැල්ලියන්ගේ හරි. මම ඒක කියන නරක කතාවක් මේක කියනවා. කරන්න දෙයක් නැහැ. මෙහෙම හරි ගමන්නේ අපි සංවර වෙන්න ඕනේ. නේද? ඒතර මම්මගේ ජීවිතය තිරිසන් සත්තුන්ට සමාන තත්යකට පත් කරගන්න ඕනද? නෑ ඕනේ නෑ. මිනිස්සුන්ට මේක තේරෙන්නේ නෑ. තිරිසන් සත්තුන්ගේ තුල තියෙන ලක්ෂණ අපේ තුල විද්‍යාමාන වෙනවා වෙලාවෙන් වෙලාවට වෙලාවෙන් වෙලාවට. අපේ තුලත් හටගන්න. කොරල්ලන් බලන පොඩ්ඩක් තා. හපන්න බලන හපන වගේ තමයි වචන. නේද? පුරනවා පුරන එකේ නම් අඩුවක්ම නැහැ. ආය තමයි Tamanට අවශ්‍ය කරන දේ පොඩ්ඩක් එහෙම වෙලා තිබුණොත් අරිම ගානේ කාමරයක හරි. ගෙදර හරි. නේද? Tamanට ඕන විදිය නැත්තම් කතා කරන්නේම කොහොමද? අර හපාගෙන වගේ කතා කරන්නේ. අනිතර හරියට දෙන්න කතා කරන්නේ. ඉතින් එහෙම එහෙම ඇයි අපි? මම අහන මෙන්න මෙහෙම. මේ ගැන මොහොතක් හිතන්න. ඇයි අපි එකතු වෙලා අපි එක එක්කෙනාට තනියම මේ ලෝකේ ජීවත් වෙන්න බෑ. නේද? මේ ශරීරයේ හැදිලා තියෙන හැටි. අනිත් අයගේ උදව්පකාර ඕනමද නැද්ද? අනිත් අයගේ උදව්පකාර ඕනේ. හම්බ කරන කෙනාට උදව් දෙන්න කෙනෙක් ඕනේ. අතනේ වුණාම සලකන්න කෙනෙක් ඕනේ. අර උයන කෙනාට හම්බ කරලා දෙන්න කෙනෙක් ඕනේ. ඈ එතකොට ඒ වගේ හැම පැත්තකින්ම හැමදේම තනියම කරගන්න බෑ. ඒකයි අපි දෙන්න එක දෙන්නෙක් එකතු වෙලා තුන් දෙනෙක් එකතු වෙලා හතර දෙනෙක් එකතු වෙලා පහ හය දෙනෙක් එකතු වෙලා එකට ඉන්නේ. එතකොට මේ එකට ජීවත් වෙනකොටත් ආර්ථික අපහසුකම්, බාහිරින් එන කරදර, අවුව, වැස්ස, නේද පෑවිල්ල, ගම් වතුර මේ වගේ ඒවා විතර නෙවෙයි හරියට දුක් කරදර තියෙනවා දැන් දස නීසු වගේ ඒවා පවා මෙච්චර දුක් කරදර තියෙන අපි එකමුතු වෙලා සහයෝගයෙන් ඒවට මුහුණ දෙන්න තියෙනවා නම් කොච්චර හොඳද නේද මොකද කරගන්නේ ඕනෙම නැති දේවල් වගේකට හිතෝ විදෝ ඉන්නවා ඕනම නැති දේවල් වගේකට විදෝ විදෝ ඉන්නවා වචන එහාට මෙහාට කරගෙන උදේට නැගිටලා කාමරෙන් එළියට එනකොට අනිත් කාමරේ ඉන්න කෙනා හරි සාලේ ඉන්න කෙනා හරි දැක්කම ඕ ඉන්නේ මල වදේ ආගෙන හැංගීමකින් ඉඳලා තියෙනවා. එහෙම නැතුව gedara ඉන්න අනිත් අයව දකින්නකොට අනේ මේ දරුවා කොච්චර හොඳ අනේ කොච්චර හොඳද කියලා දකින්නකොට සතුටක් ඇති වෙන විදිහට අපිට ජීවත් වෙන්න පුළුවන් නම් එකතු වෙලා කණ්ඩායම නේද? කොච්චර වටිනවද? මේ තියෙන දුක් නැති කරගන්න ගමනේදී අපේ ඔන්න ඔය එකිනෙකා දැකීමෙන් පවා ප්‍රිය චක්කුව උපදිනවා නම් හ්ම් ඒක අපේ සමාධියට ලොකු හේතුවක් වෙනවා ඒ කියන්නේ කණ්ඩායමකටම gedare ඉන්න කණ්ඩායමකට එකතුලා ධර්මානුකූල වෙන්න පුළුවන් නම් ඕක කියනකොට හුඟක් අර දුක හිතෙනවා අනේ මං නම් උත්සාහ කරනවා තමයි නේද මං නම් උත්සාහ කරනවා තමයි අපේ මිනිසුත් එක්ක කොහෙද ඉතින් එහෙම නේද අදහස් හැබැයි මේක කරන්න පුළුවන් දෙයක්. කොහොමද කරන්නේ? ඉතා ප්‍රායෝගික වැඩ පිළිවෙලක් මම මේ කියලා දෙන්න යන්නේ. කොහොමද කරන්නේ? ඉස්සෙල්ලාම පවුලේ ඉන්න එක්කෙනෙක්ව හදාගන්න ඕනේ. මම ධර්ම ශ්‍රවණය වෙන ඔකටම කියනවා එක්කෙනෙක්ව හදා ගැනීමේ හැකියාව හැම කෙනෙකුටම තියෙනවා. හැම කෙනෙකුටම තියෙනවා එක්කෙනෙක්ව ඉතා නිවැරදි කරන හැකියාව. කාවද? තමන්ව. හරිද? කොච්චර බැන්නත් කිපෙන්නේ නැති. කොච්චර ඇනුම්පද කිව්වත් අනිත් පැත්තට ඇනුම්පද කියන්නේ නැති. හ්ම් හැමෝටම ඉතා කරුණාවෙන්ම කතා කරනවා. දැන් ඔන්න ඉතින් ආන්දරණන් කියයි. හරි එහෙම කරන්න ගියොත් අපේ මිනිස්සුත් එක තියේ වැඩේ. නේද? ඈ අපේ අය ගැන නිස් ගැන දන්නේ ආන්දරු නෙවෙයිනේ. අපේ අය ගන්න ගන්න දන්නේ කවුද? මමනේ දන්නේ අපේ හොඳලාගේ තරම. නේද? එයාලත් එක්ක ඔය කියන විදිහට ජීවත් වෙන්න ඕන අපි කලින්ම තීරණය කරලා ඉවරයි. හුඟා කෙනාවට අපි කැමති නෑ අපේ තියෙන වැරද්ද දකින්න. හැමෝම ඉන්නේ කොහමද? මම නම් හරිම හොඳයි අනිත් අය හරිම නරකයි. හරිද? පින්වත්නි 1000ක් වචන කියලා තවත් කෙනෙකුට අවවාද දෙනවට වැඩිය ආදර්ශ සම්පන්නව නිස්සද්දව ඉඳීමෙන් ලොකු පණිවිඩයක් සමහර අයට දෙන්න පුළුවන්. අවවාදයෙන් හික්මන්න බැ හික්මවන්න බැරි ගොඩාක් කට්ටිය ඉන්නවා සමාජයේ. නමුත් ආදර්ශ සම්පන්නව කරුණාවෙන් මෛත්‍රියෙන් තමන් කටයුතු කරොත් අනිත් අයගේ පරුස වචන හම් වෙයි. අනිත් අයගේ පරස වචන හමු වේ අනිත් අයගේ නපුරු වචන නපුරු ක්‍රියා හමු වේ තමන්ට පුළුවන් නම් යම් විදිහකින් ඊටාම සාන්තව ඉඳ හරිද අනිත් අයටත් ඒක අනිත් අයව හැදෙන්න කාලයකින් හෝ හේතුවක් වෙනවා ඊට වැඩිය ලොකුම ප්‍රයෝජන ලැබෙන්නේ කාටද ඒක අහකයන් නැහැ කෙනෙක් කියයි මට නිවට වෙලා ඉන්න සිද්ධ වුණා කියලා ඔය අමාරුම දැන උතන. මාන්නේ තියෙන්නේ හැම වෙලේම හරි අමාරුයි. එතකොට ඒකෙන් ලැබෙන එහෙම ඉඳීමෙන් ලැබෙන ලොකුම ප්‍රතිඵලය තියෙන්නේ කාටද? Tamanටයි. හරි බය වෙන්න එපා. මිනිසුන්ට ඕන තරම් උදව් කරන්න. හ්ම් උදව් කරපු අයගෙන් මොකුත් බලාපොරොත්තු වෙන්න යන්න එපා. ගෙදර අයටත් හරි උදව් කරන්න. ඒ අයගෙන් අඩුම ගානේ උණක් හෙම්බිරිසාවක් අතනම කොත්තමාලියක්වත් හම්බලා දෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. පුළුවන් හැටියට තම්බගෙන බොන්න. බය වෙන්න එපා. පිටින් කෙනෙක් හරි ඇවිල්ලා Tamanට අවශ්‍ය කරන සියලු දේ කරලා දෙනවා. Taman නිවැරදිව ජීවත් වෙනවා නම් උදව් කරපු අයගෙම මොකක්ද ලැබෙනවා කියලා එකක් නැහැ. ඒක හැමෙන්න ඕන එකක් කියලා නෑ. මොන තරම් නපුරුකම් හම්බේ. මේකනේ අපි අපි කවුරු කියන විදිහට හැදෙන අයද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට හැදෙන අය බෞද්ධයෝ බෞද්ධයත්තු. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අනිත්‍ය පරුස වචන නොකියනවා නම් පරුස වචන කියන්න එපා කියලා. එහෙමද? අනිත්‍ය පරුස වචන කියන්නේ නැත්නම් පරුස වචන කියන්න එපා. එහෙමද? පරුස වචන කියන්නේ මොනවද? අසභ්‍ය වචන විතරද? නෑ නෑ අන් අයව පරුස කරවන අන් අයව තරහ ගස්සන එකදු වචනයක්වත් නොකියා සිටිය යුතුයි. හරිද? හැම වෙලේම නේලා කන්න සුඛා, ප්‍රේමණීය, හදයංගම. හරි. හැම වෙලේම හරියට නිකන් නිධාන වතින්. කොහොමයි සඳහන් කරලා තියෙන්නේ? නිධානයක් තැම්පත් කරගත්තා වාගේ කෙනෙකුට Taman කියන වචනය Taman දෙන අවවාදය හැම වෙලේම කරුණාවෙන් මෛත්‍රියෙන් අනේ ඇයි ඔහොම කරන්නේ ඔහොම කරන්න එපා. එක සැරයක් අහන්නෙත් නෑ දෙසරයක් අහන්නෙත් නෑ තුන් සැරයක් අහන්නෙත් නෑ හතර සැරයක් අහන්නෙත් නෑ මොනවද කරන්නේ? නේද? කරුණාවෙන්ම කරුණාවෙන්ම හිටියොත් ඒකේ ලොකුම ප්‍රතිඵල ලැබෙන්නේ කාටද? Tamanටයි. ඒකින්ද දැන් අපි මේ හදන්නේ වැඩ පිට වෙලක් ආරම්භ කරගන්නටයි. ලොකුම ප්‍රතිඵල ලැබෙන්නේ Tamanට. මොකක්ද දැන් ගත්ත තීරණේ? මම හැම වෙලේම කරුණාවන්ත වචන වලින් ඉන්නේ. ඕනම තත්ත්වයක් යටතේ ඉන්නවා කරුණාවන්ත වචන වලින් කියලා තීරණයක් ගන්නවා. හරි? වැරදුනොත් ඒක සීලයක් සමාදන් වීමක් එහෙම නෙවෙයි තීරණයක් ගන්නවා. මං කරුණාවන්ත රජුණෙම ඉන්නවා. හැමතැනකදී. වැරදුනොත් ආය දැඩි අධිෂ්ඨානයක් අරගෙන මොකද කරන්නේ? ආය ආය ආය නිවැරදි කරගන්නවා. ආය නිවැරදි කරගන්නවා. ආය නිවැරදි කරගන්නවා. අනිත් අයත් එක්ක සහයෝගයෙන් ඉඳ ලොකු උත්සාහයක් ගන්න ඔන්න සමාධිය වැඩෙන ලොකු හේතුවක් වෙනවා. ඔහොම ටික දවසක් ඉන්නකෝ කරුණාවන්ත වචන වලින්ම ටික දවසක් ඉන්න බලනකොට මෙන්න ටික දවසකින්ම තේරෙයි පුදුම සන්තෝෂයක් හිතෙන් උපදිලා එනවා අත්දැකලා බලන්න වෙනදා අත්දැක නැති ලොකු සතුටක් හිතෙන් එන්න පටන් ගන්නවා උදේක නැගිට වෙලාවක හරි දවල් වෙලාවක හරි කොයි වෙලාවක හරි මේ සතුට ඉපිලි ඉපිලි එන්න පටන් ගන්නවා හරි අන්න ඒ සතුටත් එක්ක තමයි ඉදිරියේදී තමන්ගේ සමාධිය වැඩෙන්නේ අර මේක මේ ඔක්කොම බදාගෙන පොඩි වෙනස්කමක් යෝ ගහක තියෙන ගෙඩියක් ගැන හරි නේද? උයපු දෙක කෑමක රසක් ගැන හරි. පුදුම කර්මයක් මේක නේද? අල්ලන pore කවුරු වගේද එතකොට? කවුරු වගේද? බල්ලෝ සහ වැල්ලියෝ වගේ අය ඒක ඒක බල්ලෝ විතරක් කියලා බෑ. නේද? pore අල්ලන්න හිතුණා නම් එකපාරට මතක් වෙනවා. බලු ජීවිතේ බලු ජීවිතේ කියලා. එහෙම හොඳයි. හරිද? මාත් කවුරු වගේද? මාත් නිකන් බැල්ලියක් වගේ කඩපයින මාත් නිකන් බල්ලෙක් වගේ කඩපයින්නේ. අනිත් එක මේක කල්පනා කරන්නකෝ. දැන් බල්ලාගේ භාෂාව බුරණ එකනේ. නේද? දැන් අපි කවුරු හරි හම්බුනහම දැන් අපි අපි සිංහලක් දන්නවා දෙමළක් දන්නවා ඉංග්‍රීසිත් දන්නවා කියන්නකෝ. කවුරු හරි හම්බුනම අපිට සිංහලෙන් කතා කරොත් අපි හුඟක් වෙලාවට ඉංග්‍රීසියෙන් කතා කරනවද? සිංහලෙන්මයි කතා කරන්නේ. භාෂා තුනම දන්නවා කියන්නේ කවුරු හරි අපිට දෙමළෙන් කතා කරොත් දෙමළෙන් කතා කරන්නේ. ඉංග්‍රීසියෙන් කතා කරොත් ඉංග්‍රීසියෙන් කතා කරනවා. ඒතර බල්ලා කතා කරන්නේ බලු භාෂාවෙන්. දැන් අපි අපි පාරක් යනකොට බල්ලේ පුරාගෙන එයා එයාගේ එයාගේ භාෂාවයි. ඒතර අපි අපිත් ඒ භාෂාවෙන් කතා ඒ භාෂාවෙන් කතා කරන කට්ටිය ඉන්නවා. අපි කවුරු නන්ද? බල්ලෙක් නම්. බල්ලෙක් නම් හරි බැලියක් නම් හරි ඔන්නේ යාව පුරාගෙන යනවා අපිත් පුරනවා. අර ගමේ කතාව තියෙන බල්ලෝ දිරුවට කන්දක් පාස් වෙන්නේ නැහැ කියන්නේ. දැන් කන්ද කිව්වේ කාටද? මට එන මං කන්දක් වෙන්න ඕනේ. බැරිලා බල්ලෝ දිරුවට අපිත් පුරන්න ගත්තොත් අපිත් ආන්න කවුරු හරි නපුරු වචනයක් කියනකොට නපුරු වචනයක් කියන්න හිතට එනවා නම් කල්පනා කරන්න ඕන මොකද්ද? මාත් ඒ තත්ත්වෙට තමයි වැටෙන්නේ. නේද? ඕන්න නැති පරස වචන කවුරු හරි කියනවා නම් කතා කරන්න දන්නේ නැතුව. හ්ම් කතා කරන්න දන්නේ නැතුව පරස වචන කියනවා නම් තරහක් ගන්න නැතුව හිතන්න ඕනේ. මෙයාගේ ත්‍රිසං ගති තියෙන ජීවිතේ ඉතින් එච්චර එච්චරම නැහැ නේද? කියන්න එහෙම යන්නේ නැහැ ඕන. නේද? කියන්න යන්නේ නැහැ. තමන් හිතන්නේ මේක බලු ගතිය. තරහෙන් නෙමෙයි හිතන්නේ. හරිද? ඒක හිතන්නේ එයාගේ එයාට හානියක් වෙන්න නෙමෙයි. දැන් අපේ කට්ටිය එහෙම නෙවෙයි ඕක බලු ගතිය කියලා මුණටම කියන්න පටන් ගන්නවා. නෑ නෑ එහෙම නෙවෙයි. මේක බලු ලක්ෂණය. එතකොට බල්ලෝ ඒ පැත්තෙන් බිරුවට මට ආම්දුරු කිව්වේ මොකද්ද? මට පුරන්න එපා කියලා. මම බිරුවත් මොකද වෙන්නේ? මම බල්ලෙක් හරි බල්ලියෙක් හරි වෙනවා. එහෙනම් කිසිම විදිහකින් කවුරු හරි නපුරු වචන කිව්වට මම නම් කියන්නේ නෑ. මම කාගේ දරුවෙක්ද? මම බුදුරජාණන් වහන්සේගේ දරුවෙක්. මම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට ශාන්ත ස්වභාවය පුරුදු කරන කෙනෙක්. ලෝකයම හෙල්ලෙද්දී හෙල්ලෙන්නේ නැතුව ඉන්න උත්සාහ කරන කෙනෙක්. ලෝකයම හෙල්ලෙද්දී හෙල්ලෙන්නේ නැතුව ඉන්න උත්සාහ කරන කෙනෙක්. මං හික්මන කෙනෙක්. මං නිවන් දකින්න උත්සාහ කරන කෙනෙක්. එහෙනම් බල්ලෝ බිරුවාට මම පුරන්නේ නෑ කියලා තරහෙන් එහෙම නෙවෙයි නේද? අපේ වැඩේ මොකද්ද? අපි පුරන ක්‍රමෙත් ওই වචනේමයි කියන්නේ වෙලාවට. අර පැත්තෙන් කියාගෙන කියාගෙන කියාගෙන යනකොට මේ පැත්තෙන් ඉවත් මේ පැත්තෙන් කියන්න එකක් වුණොත් බල්ලෝ බිරුවාට කඳු පාත් වෙන්නේ නැහැ. ආ ඒ මොකද කරේ බිරුවා? ඒක කිව්වා කියන්නේ බිරුවා කියන එක. එතන පාත් වෙලා කියන එකමයි. බල්ලේ බිරුවාට කඳක් පාත් වෙන්නේ නැහැ කියලා අර පුරන එක්කනටම කියනවා නම් ඒ කියද්දිම මොකද වෙලා තියෙන්නේ? කඳ කඳ පාත් වෙලා කියන්නේ. මහ පොළොවක් වගේ කන්දක් වගේ ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ. අන්න ඒක ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕනේ. දැන් ඔය අදහස දැන් කියනකොට නම් දැන් අදිෂ්ඨානයක් තියෙනනේ කොහොම ජීවත් වෙන්නේ ඇත්ත තමයි අප්පා. නේද? ඈ මරණයේදීවත් යහපතක් වෙන්න මේ විදිහට දුක් අන්දරව මැද ඔය කියන විදිහට සහනයෙන්ම hina වෙලාම හැම එකටම ජීවත් වෙන්න ඕනේ කියලා හිතෙනවා. සාර්ථක වෙයිද? බැරි වෙන අවස්ථා එයි. නේද? අන්න බැරි වෙන අවස්ථාවක් ආවොත් මොකද කරන්න ඕන? ආය අධිෂ්ඨානයක් ගන්න. බැරි වුණා තමයි, වැරදුනා තමයි. මම ඔකට හැමදාම කියන්නේ කොහොමද? වාහනේ ඉලක් තියෙනවා වැස්ස වෙලාවට තෙමෙනවා. නේද? වැස්ස වෙලාවට තෙමුණා නම් තෙමෙන වෙලාවේ අපි හොද අපි එක වහන්න යනවද? නැහැ. හැබැයි පායපුවාම පායපුවාම ඒක වහන්න යනවා. ඉතින් දැන් වහන්න ඕනේ නැහැ. දැන් තෙමෙන්නේ නැහැ. නෑ. ඇයි පායපුවා වහන්නේ? ආය වැස්සොත් තෙමෙනවා කියලා දන්නේ නැහැ. කෙනෙක්ගේ පරුස වචන කියලා කියන්නේ වැස්ස වගේ හරියට නිකන්. ඒ වැස්ස වෙලාවට මගේ පැත්තනොත් පරුස වචන කියවුණා කියන්නේ හරියට නිකන් තෙමුණා වගේ හරියට. ඒ කියන්නේ හිල් තිබිලා. හරිද? දැන් මාව තෙමුණා කියනකොට දැන් මාත් පරුස වචන කිව්වා. හොන්දට කිව්වා දැන්. හරිද? දැන් කියලා ඉන්නවා. දැන් ඔය කිව්ව ගමන් මොකද වෙන්නේ? වැස්ස අඩු වෙනවා. හරි. දැන් වැස්ස අඩු වුණාට පස්සේ මගේ ස්පර්ශ ගතිය නැහැ. හැබැයි මගේ අදහසක් තියෙනුනේ මේ වෙලාවේ නම් මට තරහ නැහැ. හැබැයි ආයතරයක් ඒ වගේ පරිසෝචන කවුරු හරි කිව්වොත් මට තරහ යනවා. එහෙනම් මොකද කරන්න ඕන? අන්න ඒ තරහ යන්නේ නැති වෙන්න අදිෂ්ඨානයක් ගන්න ඕනේ. එතකොට සමාධිය වඩන්න ඕනේ. ඒ සමාධිය තුලින් මොකද වෙන්නේ? හිතේ ඇති වෙන නොසන්සුන්කම අඩු වෙන බව අපි මුල් ධර්ම දේශනාවලදී ගොඩක් සාකච්ඡා කරා. ඒ විතරක් නෙවෙයි ඒ අකුසලයට ප්‍රතිවිරුද්ධ කුසලය වර්ධනය කරන්න ඕනේ මොකද්ද? මෛත්‍රිය විදර්ශනා වඩන්න ඕනේ මොකක්ද? අනාත්ම සංඥාව ඉදිරියේදී දෙකම සාකච්ඡා කරනවා. ඉතින් ඒවා බල බල ඒවා බල බල නැවත නැවත නැවත නැවත අදිෂ්ඨානයෙන්ම අදිෂ්ඨානයෙන්ම අදිෂ්ඨානයෙන්ම හැදෙන්න ඕනේ. හරි? ඒ අදිෂ්ඨානයෙන් අපි හැදෙනකොට අපිට පුළුවන්කම ලැබෙනවා ටික ටික ටික ටික අවශ්‍ය කරන ශක්තිය උපදවා ගන්න. වීර්යය උපදවා ගන්න ඕනේ. එතකොට පුළුවන්කම ලැබෙන. ඉතින් කයෙන් වචනේ කයෙන් වැරද්දක් කරනකොට වචනයෙන් වැරද්දක් කරනකොට සිතුවිල්ලෙන් වැරද්දක් කරනකොට කයෙන් වැරද්දක් කරනවා කියන්නේ මොකද්ද? කවුරු හරි පරිසවචන කියනකොට ගහන්න පැනනවා. ගහන්න ගියාම ගහන්න ගහන පාරක තියෙන චේතනාව මොකද්ද? හුඟක් වෙලාවට තරහෙන් ගහන පාරක. තරහෙන් කාට හරි ගහන පාරක ලොකු එකක් වෙලාවට තියෙන චේතනාව ආය බේරන්න නෙවෙයි නේද ඔය ගහනකොට කොයි වෙලාවකරි අර නිලේක වදින්නේ නේද නිලේක වදින්න එපා නේද එහෙම නෙවෙයි මැරෙන්නමයි ගහන්නේ කිව්වට ගහන තරහෙන් ගහනකොට නම් ගහන වෙලාවට ගහන්නේ ආය නෙවෙයි සමහර අම්මලා මම දැකලා තියෙනවා අයියෝ එපා වෙනවා ඒ වහල් බලනකොට අම්මලා තමයි ඉතින් හරිද සමහර අය හරි නපුරුයි දරුවන්ට ඔය කොට ඕනරත් වඩා නපුරුයි. තරහා ගියාම ගිනි පෙල්ලෙන් ගහනවා මම දැකලා තියෙනවා. පොල් ගහ ගන්නකොට තරහා ගියොත් පොල් බෑවෙන් ගහනවා. අතේ තියෙන එකෙන් ගහන අය ඉන්නවා. හරි හරියට පරස වෙලා කටයුතු කරන අය ඉන්නවා. එක දරුවෙකුට එක විදිහකට තවත් දරුවෙකුට තවත් විදිහකට සලකන අය ඉන්නවා. හරි නපුරුකම් තියන අයත් ඉන්නවා ඉතින්. ඉතින් එහෙම වෙන්න බෑ. දැන් ලේලිටයි දුවටයි දෙල් දිහකට සලකන අය ඉන්නවා. නැන්දම්මටයි අම්මටයි දෙවිදියකට සලකන අය ඉන්නවා. බෑනටයි පුතාටයි දෙවිදියකට සලකන අය ඉන්නවා. එහෙම බෑ. Taman ධර්මය අවබෝධ කරනවා නම් ඒව බෑ. ඒවෙන් අයින් වෙන්න ඕනේ. මොකද ඒවෙන් වෙන පාඩුව Tamanටමයි ඉදිරියේදී ඉදිරියේදී Tamanටමයි ඒ විශාල පාඩුවක් සිදු වෙනවා. ඉතින් අන්න ඒකින්ද අපි ප්‍රත්‍යක්ෂා කර කර කර කර කර කර බල බල බල බල තමන්ගේ මේ මේ මේ මේක දැන් පුහුණුවක් මේක පුරුදු කරන්න පුළුවන් එකක් කලින්ම අමාරුයි සහයෝගයෙන් මෛත්‍රියෙන් ජීවත් වෙන එක හරිය අමාරුයි මොකද අපි ඔක්කොගේම ඔළු තියෙන්නේ උඩනේ අප්පා ඒක මේ වෙලා තියෙන්නේ ඉපදිච්ච හැරිනේ නේද ඔළුව උඩින්ම තියලා ඉපදුනේ ඒක ඒ ඔළුව ඔළුව උඩින් තියනක ඔළුව පල්ලෙහාට ගන්න නෙවෙයි කියන්නේ නේද? උඩින් තියෙන ඔළුව තිබුණාට හිතේ තියෙන ඔළුව ඉහතට උඩින් තියෙනවා. දැන් ඒක පල්ලෙහාට ගන්නකොට මම තමයි ලොක්කා කොහොමද මම මොකටද යටත් වෙන්නේ කියලා. ඒකෙන් තමයි ජීවිතේ ගෙරන්න ඕන කරන වචන දෙකක් මම කියලා දෙන්න එකතු කරගන්න ජීවිතේට. හ්ම් හැබැයි එකතු කරගන්න ඕනේ. කරුණාවන්තව මෛත්‍රියෙන් තවත් කෙනෙකුට රිදෙන්නේ නැති වෙන්න කටයුතු කරන්න අවශ්‍ය කරන වචන දෙකක් තියෙනවා. එකක් තමයි අනේ කියන වචන. අනිත් එක තමයි නේද කියන වචන. බලන්න ඔය දෙක පාවිච්චි කරපුවම කොච්චර ලස්සන වෙනවද කියලා අනිත් අයත් එක්ක සහයෝගයෙන් වැඩ කරන එක. මොන ගෙදර අම්මෙක් ඉන්න නැත්නම් තාත්තෙක් ඉන්න. ඒකක් බොන්න ඕන වෙනවා. සමහර අය කතා කරන්නේ කොහොමද? මට දෙකක් කතා කියනවා. නෝන මාත්‍ර කතා කරන්නේත් එහෙම. නේද? ආයෙ සමහර නොන මහත්තුරුත් ඉන්නවා. තාත්තට කතා කරන්නේ කොහොමද? තමුසේද පොලේ යන්නේ නැද්ද? ඉතින් මේ මේ තියෙන්නේ පරුසවචන නෙවෙයිද කියන්නේ? මේ තියෙන්නේ පරුසවචන. කෝ කොයි තේග? තමුතර දැන් කියලා කොච්චර වෙලාද? නේද? ඇයි අපි මේ කුළු වහලා තියෙන ගේ නේද? රස්නේ අඩු ගේ හොඳට වාතාශ්‍රයනගේ ඇතුලේ රත් වෙලා ගිනිගුලි වගේ ඉන්නේ ඇයි මේ? නේද? ඇයි බැරි ගෙදර ගෘහමූලිකයක් නැත්තම් තාත්තට නැත්තම් පුතාට ඇයි බැරි අනිත් අයට මොනවා හරි කියනකොට අනේ මට තේකක් හදලා දෙනවද? අනේ මට තේකක් හදලා දෙනවද? කියලා කියන්නේ එහෙම කතා කරන අය නැහැ කියලාද කියන්නේ? ඔච්චරවත් ඉන්නව නේද? අනේ දැන් තේකක් හදලා දෙන්න පුළුවන්ද? එතකොට ඇයි බැරි අනිත් අයට සමසයට පොලේ යන්නේ නැද්ද කියලා අහන්න නැතුව නේද? ඇයි බැරි අහන්න ඉක්මනට පොලේ ගිහිල්ලා આવොත් හොඳයි නේද? ආ නේද කියන වචනේ දාන්න. නේද? පාරක් වුණොත් එහෙම අමාරු වෙන්නේ. කලින් ගිහිල්ලා આવොත් හොඳ නැද්ද? කලින් ගිහින් આવොත් හොඳයි නේද? දැන් අපි තේකම් බිව්වොත් හොඳ නැද්ද? හොඳයි නේද? සහයෝගයෙන් අහන්න මේ පුටුව මෙතනින් සියමුද තිබ්බොත් හොඳයි නේද? හ්ම් අපි අහවල් දවසේ අහවල් තැන ගිහිල්ලා આવත් හොඳයිද? හොඳයි නේද? අර ඉස්සරහා ඉන්න කෙනාගෙන් අනුමත කරගන්න වාගේ කතා කරන්න ඕනේ. නේද? අනක් දෙනවා වාගේ කතා කරන්නේ නැතුව අනුමත කරගන්න වාගේ කතා කරන්න. අනුමත කරගත්තේ නැත්නම් කමන්නේ. එහෙම කතා කරා කියලා මොකුත් හානියක් වෙන්නේ නැහැ. මෙහෙම කතා කරන්න බැරි ඇයි මේ? ඔළුව තියෙන උඩින්ද? හරිද? අනේ කියන වචනේ පාවිච්චි කරන්න බැරි ඇයි? ඔළුව තියෙන්නේ ගොඩක් උඩින් පොළවෙන් බබ පහයි මේ අඩි පහයි තියෙන්නේ අපේ ඔළුව. හැබැයි මනසින් ඔළුව තියෙන්නේ බඹ ගානක් එහා. ඒක බස්සන්න ඕන පල්ලෙහාට. හරිද? හරි අමාරුයි. මන්න කියන්නේ හරියම අමාරුයි. මොකද අන්න එහෙම කරේ නැත්නම් අපිට අවිහිංසා සංකල්ප, මෛත්‍රී සංකල්ප උපදින්නේ නැහැ. එහෙනම් මොනවද වචන දෙක? අනේ කියන වචනයයි නේද කියන වචනයයි. අනේ කියන වචනයයි නේද කියන වචනයයි සිංහල භාෂාවේ හොඳට ගැලපෙන වචන දෙකක්. අර තහනම් වචන වගේ ඉවත් වෙන මොනවද? ඕයි, තමුසේ, තමුසේ කියන වගේ වචන හරිය නපුරු නපුරුකම් දනවන වචන. හැබැයි ඉස්ලාම තාතරේට තියෙනවා. නේද? ඒක එතකොට තේරෙනවා හොඳට. නේද? ආදරයට කිව්වද තරහට කිව්වද කියලා. ඒකින්ද අනිත් ඔක්කොම පැත්තක හිටපුවාවේ මම ඊටාම සංවර වචන භාවිතා කරමින් හැම වෙලේම ඉන්නවා කියලා හිතෙන්න ඕනේ. ඒක දැඩි ඉස්සෙල්ලාම දැඩි අදිෂ්ඨානයක් ගන්නවා. ඒකට කියනවා තද්දි මුක්තතා කියලා. තදින් අදිෂ්ඨානයක් ගන්නවා. තදින් අදිෂ්ඨානයක් ගන්නවා. මම කරුණාවෙන්ම ජීවත් වෙනවා. මම මෛත්‍රියෙන්ම ජීවත් වෙනවා. උපරිම උත්සාහ කරනවා. හරිද? ඕනම නපුරු දෙයක් යටතේ උපරිම උත්සාහ කරනවා. අපේ හිත ඔය කෙලෙස් ධර්ම වලින් අපරිසිදු වෙලා ඇත්තටම සමාධියට ලොකු බාධාවක් වෙනවා මේ නපුරු වචන වලින්. උදේ ඉඳන් හැඟීමක් තියෙනකොට මම බොහෝම තැම්පත්. මම බොහෝම තැම්පත්. තැම්පත් තියෙන හැඟීම හැම වෙලේම තියෙනකොට මම සාන්තව ඉන්නවා. හරිද? මම සාන්තව ඉන්නවා. හරි? එහෙම පුළුවන්. ඉතින් එන්නේ මේ ගතිය තියෙන්න ඕනේ හැම වෙලේම. උදේ ඉඳන් හැන්ද වෙනකම් මම හිතා තැම්පත්ව හිතා තැම්පත්. ඉතින් අපේ දරුවන්ට මේ පුහුණුව දැන්නේ මට මතකයි අපි ඉතා පොඩි කාලේ එක්තරා බාලිකා විද්‍යාලයක්. හරි මේක කුඩා කුසුම් බාලිකා විද්‍යාලය කියලා බණ්ඩාරවැල ප්‍රදේශයේ තිබ්බ විද්‍යාලයක්. ආන්ගේ මේ විද්‍යාලයට සම්බන්ධ වෙච්ච ළමයින්ට ලස්සන ගීතයක් උගන්වලා තිබ්බ පුංචි කාලේ. හරි. මම මේක කියන්නේ අපේ දරුවන්ට දැන් මේවා නැති එක පෙන්වන්න. ඒ ගීතයේ තිබුණ තේමාව විතරක් මම කියන්නම්. ඒක තියෙන්නේ ඒ ළමයින්ට හැම වෙලේම පුරුදු කරලා. ගීතස්වරයේකින්. මම හිතන්නේ පාසල් ගීතය හරි මොකක් හරි ගත්තම. ඒකේ මුලින්ම තියෙන්නේ උදේ සිට තැම්පත්ය තැම්පත්ය තැම්පත්ය කියලා තමයි ඒ ගීතේ පටන් ගන්නේ. අපිටත් ඔක තේරුන්නේ නැහැ ඒ දවස්වල. හරි මොකද්ද කියලා. දැන් තමයි තේරෙන්නේ මේකේ තියෙන වටිනාකම කොච්චර. අර ළමයින්ගේ හිතේ හැම වෙලේම තියෙන මොකද්ද? උදේ සිට තැම්පත් මං තැම්පත් කෙනෙක්. මං තැම්පත් කෙනෙක්. මං තැම්පත් කෙනෙක් කියලා. ඒ වගේ ඒ මොකද තමන්ව තමන් පිරික්ස ගන්න ඕනේ. උදේ ඉඳන් ඉතා තැම්පත්ව, ඉතා තැම්පත්ව, ඉතා තැම්පත්ව. හරිද? ජීවිතේ ගෙවන්න දැඩි අදිස්ථානයක් ඉස්සෙල්ලාම ගන්න. පළවෙනි එක තමයි ඉස්සෙල්ලාම ලොකු අදිස්ථානයක් ගන්න. දෙවෙනි එක වැරදුනොත් මොකද කරන්නේ? ආය අධිෂ්ඨාන අරගෙන වෙනදාට වැඩිය ශක්තියෙන් කටයුතු කරන්න ඕනේ. එහෙමත් ශක්තිමත් වෙනකොට නැවත වැරදුනොත් ආය ආය උත්සාහ ගන්නවා. කොහොම තුන්තරයක් විතර උත්සාහ කරනකොට කොහොමත්ම බැරි අවස්ථාවක් ආවොත් අන්න කල්යාණ මිත්‍රෙක් හම්බෙලා ගුරුවරයෙක් හම්බෙලා ලෙඩේ ගැන කතා කරගන්න ඕනේ කියලා. හරිද? ඔක ලෙඩක්. ඇත්තම ඔව්. හරි. ඉතින් මේ විදිහට ප්‍රායෝගිකව තමන් හික්මුනේ නැත්තම් ප්‍රායෝගිකව තමන් හික්මුනේ නැත්තම් සමාධිය එන්නේ නැහැ. අපි මේ කතා කරන අපි මේ ලොකු දේවල් ගැන කතා කරලා ඇත්තට මම කිව්වා මේ ධර්මදේශනා මාලාව තව ඉදිරියට මම තවත් පෙන්වන්නම් මේ අතට ඉතා ප්‍රායෝගික ධර්මදේශනා මාලාවක්. අපි එකතු වෙලා සාකච්ඡා කරන එකක් නේද? නේද අපිට සාස්ත්‍රීය කරුණු හොයාගන්න ඕනේ තරම් දැන් තියෙන මොකක් හරි කරන්න වැඩක් තියෙන්න ඕනේ. දැන් අද බණ අහලා ගෙදර ගියාම මේ බණ මේ මේ පරිස්සමයට ඇවිල්ලා මේ සම්බෝධි විහාරයට ඇවිල්ලා බණ අහන අයට ගෙදර ගියාම දැන් කරන්න වැඩක් තියෙනවද නැද්ද? අන්න කරන්න වැඩක් තියෙනවනේ බණක් අහුවාම. එතකොට මාධ්‍යාරා බණ අයටත් ධර්මදේශනා යොදනවා කරන්න වැඩක් තියෙනවා මොකද්ද? උදේසිට තැම්පත් වෙලා ඉන්න. නේද? මං තැම්පත් ජීවිතයක් ගත කරන්න හැම වෙලේම තැම්පත්. අනිත් එක කවුරු වෙන්නේ නැතුව ඉන්න ඕනද? බල්ලෙක් හෝ බැලියෙක් වෙන්නේ නැතුව නේද? බල්ලෙක්ව වැලියෙක් වෙන්න නැතුව ඉන්න ඕනේ. උදේ සිට තැම්පත්. ආන්ගික ප්‍රායෝගිකව කරොත් මම කියන හින්දා කරන්න. මාසයක් සතියක් කරලා බලන්න මම කොහොම හරි ඉන්නවා කියලා ආය ආය වීර්ය අරන් ඉඳ ඉඳලා බලන්න ඔන්න පහුගිය ටික දැන් උත්සාහ කරන්න ධානාපාන සතිය. ඔන්න ආනාපාන සතිය වැඩෙන්න පටන් ගන්න. හැන්දාවට භාවනා කරන් ඉඳගත්තාම අනේ ඔව් ඇත්තමයි මේ කියන්නේ. පුදුම සන්තෝෂකින් ජීවත් වෙන්න පුළුවන්. Taman සංවර වෙන්න තමන් සංවරව ඉන්න තමන් කරුණාවෙන් ඉන්න සියලු දෙනාගේ තරහ ඉදිරියේ තමන් කරුණාවෙන් ඉන්න මෛත්‍රියෙන් ඉන්න පුළුවන්. එතකොට දැන් බැරි වුණොත් එහෙම කල්යාණ මිත්‍රෙක් ආශ්‍රය කරන්න කිව්වා නබෝ දිනකින් අපි සතර කමඨහන ගැන කතා කරනවා. සතර කමඨහන වර්ධනය කරනකොට ඔය ප්‍රශ්නේ විසඳගන්න දෙයින් පුළුවන්. මම මේ දැන් බැලුවේ. දැන් ඕක පුරුදු පුහුණු කරොත් මම හිතන්නේ 20 මේක 23 මේ ධර්ම දේශනාව 27 28 වගේ ධර්ම 26 27 වගේ ධර්ම දේශනාවලදී අපිට සතර කමඨහන කතා කරන්න පුළුවන් වෙයි. අන්න එතකොට තේරෙනවා ආ මේක වැඩුවා නම් ඉතින් ඉන්න පුළුවන්. ආ මට වැරදි මේ මෙතනයි කියලා තවත් හොඳට එතකොට උත්සාහ කරපු අයට වැරද්ද හොඳට අහු වෙනවා. ඒක උත්සාහ කරන්ඩ මෙන්න මේ වචී සංවරය, කාය සංවරය, මනසත් සංවරය තැම්පත් කියන්නේ නේද? එතකොට අපිට පුළුවන් වෙයි මින් පෙර ධර්ම දේශනාවේදී අපි කතා කරපු ඉන්ද්‍රිය සංවරය ගැන ඉන්ද්‍රිය සංවරය ඔයිටත් වැඩිය හොඳට පවත්වන්න හිත අනින්දට පුළුවන් වෙනවා අපිට මේ මේ විදිහට දැන් ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න උත්සාහ කරා කියනකො කවුරු හරි කරා නම් බැරි වෙන්න හේතුව තමයි ඔය ඔය තියෙන tempat ගතිය නැතිකම. ඒ ඉන්ද්‍රියන් tempat කරගන්නවා කියන්නේ කොච්චර දෙයක්ද ඊට කලින් ඔය වගේ ක්‍රමානුකූලව අපි මේ ධර්මයේ තුලට අවතීන වෙන්න ඕනේ. නැත්තම් කවදාකවත් අපිට නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. කවදාකවත් දුක් නැති කරගන්න හම්බෙන්නේ නැහැ. විඳින දුක් නැති කරන එකම ක්‍රමය කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සබ්බත්ත කියලා කිව්වේ සියලු දේ කියන්නේ ඇහැ කනාසය දිව ශරීර ඉන්ද්‍රිය සංවරයයි සබ්බත්ත සංවුතෝ සංවුතා භික්ඛු සියලු දේ සංවර කරගත්ත භික්ෂුව කියලා කිව්වේ එතන ගවේෂණය කරන්න කවද තමන් ඒ කියන්නේ නාම රූප විදර්ශනාවට ලක් කරන්න හ්ම් අන්න ඒ දැනත්තා සබ්බ දුක්ඛ ආපමුච්චති සියලු දුක් නැති කරගන්නවා ඒක අනුන් කරන දෙයක් නෙවෙයි තමන් කරන දෙයක්. ඉතින් ඒකින්ද දැඩි අධිෂ්ඨානයක් ගන්න ඕනේ. අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් දරපු මේ පින්වත් අය මේ දායකත්වයේ හේතු කොටගෙන කවුරු හරි කෙනෙක් මේ බණ අහලා යන්තම් හරි ඉක්මුණා නම් එයාට විශාල ලාභයක් ඇයි එයාගේ අනාගත පාපකාරී මහා අපායක යන තිබ්බ ගමනක් පවා වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා අන්න ඒ එන්නේ වෙනස සිද්ධ කරගන්න අපි දායක වුණා අතට. මේ ධර්ම ධර්ම දානමය පින්න කර්මය අතිවිශාල වෙන්නේ ඒකයි. මේ ඇත්තෝ අන් අයගේ යහපත සඳහා දායක වුණා කොතන හරි මේ ලෝකේ කවුරු හරි කුංචි හරි හික්මීමක් ඇති කරගත්තා නම් ඒ සියලු පින් මේ ඇත්තන්ට අනුමෝදන් වෙනවා. ඒකින්ද බොහෝ පුණ්‍යලාභීව කටයුතු කරපු මේ පින්වත් අයට සියලු දෙනාටම පෙර ආතුල සියලු දුක් ගෙවන් කොට උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති